තිවි ඒ සිදු කළේ නැතත් කළා හා සමානෝ විපාක ලැබෙනවාද? අකුසල් සිතක් ඇති වී ඒ සිදු කළේ නැතත් ආ ඒ කියන්නේ දැන් කයින් වචනින් කරන්න තියෙන දේ හිතින් හිතුණා. එහෙමද? හිතුවා. කෙරුවේ නැහැ. කොයි එතෙන්දී මෙන්න මේකක් තියෙනවා. දැන් යම්කිසි පාපයකට අංග පිරෙන්න ඕනනේ. සතෙක් මරීම සම්බන්ධ තියෙන අංග පහක් නේ මොනවද පානෝ භවේ පාන සංඤේ වදක චිත්ත මුක්කමෝ චේන ජීවිතේ නාසෝච අංගා පංච වදස්සිමි කෙනෙක් ඉන්න බව කෙනෙක් ඉන්නවා කෙනෙක් ඉන්න බව දන්නවා පානෝ භවේ පාන සංඤේ වදක චිත්ත මරණ චේතනාව ආවා උපක්‍රමයට උපක්‍රමයකට කළා චේන ජීවිතේ නාසෝයෙන් ප්‍රාණඝාතේ කළා ඔය පහෙන් එකක් හරි අඩු වුණා නම් අංග අසම්පූර්ණයි. ඒතකොට ඒකට කියන කර්ම කියලා. පහම සම්පූර්ණ වුණා නම් කර්මපත. කර්මපත කියන්නේ යම්කිසි කර්මයක් අංග සම්පූර්ණ වුණා නම් කෙලීම නරක ආදී අපායට යන්න පුළුවන් මාර්ගයක්. ඒකයි කර්මපත කියන්නේ. අංග අසම්පූර්ණ වුණා නම් අසම්පූර්ණ වුණා නම් ඒක කර්මපතයක් නෙමෙයි කර්මය වෙනවා. ඒක අපාය ප්‍රතිසන්දි දෙන්නේ නැහැ. මනුලව, දෙව්ලොව ආදී තැන්වල ත්‍රිසං වුණත් වෙන හේතුවකින් උපන්නනම් ප්‍රවෘත්ති පාක දෙනවා. ඒ කියන්නේ අනුන්ගේ අතින් තැලුම් පෙලුම් ලැබීම, හීරා දසේට යාම, එක්කෝ වෙන වෙන ආබාධ, රෝග රෝගාබාධ හැදීම, ධනහානි, ඥාතිහානි, භෝගහානි මේවා සිදු වෙනවා. ඒවා කියනවා මේ ප්‍රවෘත්ති විපාක කියලා. ඒ කියන්නේ වෙන කර්ම වෙන කුසලයකින් උපන්න එතෙන්දී මේ අකුසල විපාකයක් උපකීලක වශයෙන් පරිසම් වෙනවා. ඒකට තමයි අර අංග සම්පූර්ණ වූ කර්මවල ප්‍රවෘත්ති විපාක. එහෙම කියනවා. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ ගැනම කියනවා අර කුබ්බ පුලෝතිකාපදානේ පෙර જાතේක ගඟක් අයිනේ කේවත කුලයක උපන්නා. කේවට කියන්නේ දීවර කර්මාන්තය. ඉතින් කුඩා ළමයා කාලේ තාත් ළමයි එක යනවා මේ මාළු බාන තැන බලන්න. ගියාම එදා මේ ඒ ගමේ කාණ්ඩ එකතු වෙලා ඊට පෙර දවසේ හැන්දෑවේ මේ වතුරට විස දාලා ඒ දැන් විස වර්ග තියෙනවානේ. මාළුව ගොඩාක් මැරිලා ගොඩ දාලා තියෙනවා. ඉතින් මේ බෝධිසත්ව කුමාරයන් වහන්සේ අර මාළු ගොඩ දැකලා ආවේ අද නම් හරි මේ මාළු ගොඩක් ගොඩ දාලා තියෙනවානේ. අතරම් පාට මාළු තින අර සතුටු වුණා. Taman මැරුවේ නේ. මරාපේක සතුටු වුණා. ඒකට අකුසලයක්. ඒ අකුසලයේ නිසා බුදු වෙන තුරුම භවයක් ගන්න ඉතර ආදී කළපෑ. බුදු වෙනත් ඉතර ආදී. අන්න ප්‍රවෘත්ති පාගෙන ඇති. එහෙම කියනවා. දැන් අර ගෝපල් ළමයි හත් දෙනෙක් හරක් දක්වගෙන යනකොට කලගොයෙක් තින්ගුවා හුඹ හත. මේ ළමයි මොකද කරේ අර තනකොළ පිදුරේ ගුලිය ගහලා හුඹස් නැර වැහුවා. හැබැයි ආපහු මරණ චේතනාවක් නැහැ. එනකොට මේක අස් කරන්න ගලේ ඉතාල. එනකොට අමතක වුණා. අය අන්නේ පාරේ දවස් 7කින්. ඒ තනකොළ බින්ගුවට දවස් 7න් අතර සතුම් මාරු කරන්නේ ගවයන්. යනකොට මතක් වුණේ අත් දවසකින් අනේ ඉතින් මේගොල්ලෝ අර මෝඩි ගැලෙව්වා. තලගොයාට කණ්ඩ බොන නැතුව වේල යන්තම් පනාදගෙන ගොඩට ආවා. මරුවේ නැතුව යන්න ඇරිය. ඕකේ විපාකයේ කොච්චරද ආත්ම 14ක් මේගොල්ලෝ ඔයාගේ තැන් වලට කොටු වෙලා අවහිර දුකින්දලු. සහත් වෙන ආත්මෙත් අර ගල්ලෙන එකට කොටු වුණා. අත් දවසක් කාටවත් ගල් දොර අරින්න බැරුව ගියා ගලක් පෙරලා ඇවිල්ලා අන්තිමේ හත්වෙනි දාස් ඉබේම ගල පෙරලා ගියා. අර ප්‍රවෘත්ති පාකාවක් ඇති. ඔව්. ඒ වගේ මේ ඒ අකුසාසිතක් ඇති වෙලා ඒ කරලා නැතුව එයින් ලැබෙන ප්‍රතිපාකද කියනවා ඔයාගේ ප්‍රවෘත්ති විපාක ලැබෙනවා. එක වරන්නේ බොහෝ වාරයි.